දැන්ට අපි කට්ටිය වහලුඩ ඉන්නවා. අපිට වෙලා තියෙන්නේ දැන් මේ අලුතින් බඳවගෙන ඉන්නවනේ පත්තින් දීලා තියෙනවනේ 200 ගණන්. ඒ 200 ගණන්ට දීලා තියෙන සාමාන්‍ය පත්. අපි දැන් අවුරුදු 15ක් 20ක් මේකේ ඉන්නවා සනීපාරශක කම්කරු වෙලා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය කරන්න අපි. එහෙම නැත්නම් අපි දැන් සාමාන්‍ය අය ඉන්නවා මේකේ තව 2000 ඉඳලම සාමාන්‍ය විචය. ඒගොල්ලෝ ඇටෙන්ඩන් දෙන්න අපිට. ඇටෙන්ඩන් දීලා පිටින් බඳව ගන්න බඳව ගන්න සනීපාරක්ෂක. හරි දෙන තරතුරක් එයාලට දීලා බඳව ගන්න. මේ අපි ඉන්න අයට අපිට අවශ්‍ය තරතුරු අපි පිහිටවන්න. සුදු අපිට මේ ලොකු අසාධාරණ මේක වෙලා තියෙන්නේ.